එතකොට මේ මම පුළුවන් තරම කෙටියෙන් හරි උත්තර දෙන්න බලන්නම්. භාවනා කරන්න ඇස්සහ ගත්තාම සිත් ඇස් වහගත්තාම සිතේන චෛතසිකට චෛතසික ගලාගෙන එනවා. ඒවයි කොහොමද Nirodhe දකින්නේ? මනෝ ආයතනය යන කොමක්ද? එතකොට මේ මන ආයතනය කියලා කියන්නේ අපේ හිත එහෙම නැතිනම් පවතින විඥාණය කියලා කියනවා. අපි දැනගන්නා වූ ස්වභාවය. ඕනම දෙයක් දැනගන්නේ මනසින් තමයි. අපි ඇහෙන් රූප දැනගන්නකොට ඇහෙන් රූප දැන ගැනීම අපි කියනවා චක්කු විඥාන කියලා. කනෙන් ශබ්ද අහලා ශබ්ද දැනගන්නකොට ඒකට කියනවා සෝත විඥාන කියලා. දැන් මේ ඔක්කොම විඥානනේ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන මේ ඔක්කොම විඥාන. මනෝ විඥානමයි. එතකොට මේ එකම විඥානය නැතිනම් මේ එකම මනස තමයි මේ බෙදා දැක්වීම කරන්නේ ඇහැ මුල් කරගෙන රූප දකින නිසා ඒක හඳුන්වනවා චක්කු විඥාන කියලා. ඒ විඥානය අපි හඳුනා ගැනීම සඳහා නම් කරන මේ එකම විඥානය. විඥානය කියලා කියන්නේ දැනගන්න ස්වභාවය. එතකොට ඕක දැන් ඔය චක්කු සෝත ගාන ජීවහා කාය කියන රූපාරම්මන කියන්නේ රූපායතන ටික ඇසුරු නොකොට මනසින්ම යම්කිසි අරමුණක් අරගෙන මනස උපදිනකොට මනසින්ම යම්කිසි අරමුණක් අරගෙන මනසින් ඒක දැනගන්නවා. අන්න ඒකට කියනවා මන ආයතනය කියලා. එතකොට ඒ මන ආයතනයෙන් තමයි යම්කිසි අරමුණක් ගන්න ඒ අරමුණ දැනගන්නා වූ ස්වභාවයම මනෝ විඥානය කියලා කියනවා. එතකොට ඒක තමයි මන ආයතනය කියලා කියන්නේ. ආයතන කෘත්‍යයක් කියලා කියන්නේ එකෙන් අපි රූපයක් හෝ යම්කිසි අරමුණක් අරමුණු කරලා දැන් හිතන්න පුළුවන් යම්කිසි දෙයක් පිළිබඳවනේ ඔයගොල්ලෝ හිතනකොට කල්පනා කරනකොට මොනවද ඇති වෙන්නේ? මනෝවිඤ්ඤාණ මට්ටමේ සිත් තමයි උපදින්නේ. එතකොට යම් කිසි අරමුණක් අරගෙන ඒ අරමුණ පිළිබඳව දැනගැනීම හැටියට එතනදී සිද්ධ වෙන ඒ කාර්ය තමයි මනායතනය කියලා හඳුන්වනු ලබන්නේ. ඒකට සියලු ධර්මයන් දැනගන්න පුළුවන්කම තියෙන කාටද? මනෝවිඤ්ඤාණයට තමයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ. එතන මනසින් අරමුණු කරන නිසා තමයි අපි දැනගන්නේ. මනසින් අරමුණු නොකරනු ලබන කිසිම දෙයක් දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට භාවනා කරනකොට සාමාන්‍යයෙන් ඇස් වහගත්තාම නිමිති එන එක අසාමාන්‍ය නැහැ. ඒක සාමාන්‍යයි. ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක් අපේ ඇස් පියාගත්තාම අපි දැකපු අහපු විඳපු නිමිති මතුවීම කියන දේ සාමාන්‍යයි. මේ සාමාන්‍ය తত্ত্বය වෙනස් කරන්න ඕන නිසා තමයි අපි භාවනා කරන්නේ. සාමාන්‍යයෙන් හිත තියෙන කුසලයේ නෙමෙයිනේ. හිත තියෙන කොහෙද වැඩිපුරම ගලාගෙන යන්නේ අකුසලයේ පැත්තට. ඉතින් ඒ තියෙන తত্ত্বය වෙනස් කරන්න ඕන නිසා තමයි අපි මේ භාවනා කරන්නේ. නිසා භාවනා කරන්න ඇස් දෙක පියාගත්තාම ඔගොල්ලන්ට මේ හිත පිට යනවා කියලා තේරෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒක තමයි ඔගොල්ලොන්ගේ එතන තියෙන සිහිය. ඒ තමයි භාවනාවේ තියෙන වැඩිම. ඔගොල්ලන්ට ඒක දැනෙනවා කියලා කියන්නේම ලොකු දෙයක් නෙනේ. ඕක ගැන සිහියක් නැති වුණොත් මොකද වෙන්නේ? හිත කොච්චර දුර ගියාද කොච්චර අරමුණු ගත්තද කියලා ඔයගොල්ලන්ට ඒක මතකයක්වත් නැහනේ. නිකන් ඉන්න වෙලාවකදී ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහනේ හිත කොච්චර අරමුණු ගන්නවද කියලා. ඇයි ඒක අපිට දැනෙන්නේ? ඒක දැනෙන්නේ අපේ හිත භාවනාවට යන නිසා. ඒක තමයි වැඩ හිත වැඩෙනවා කියන එකේ භාවනාව වෙන්නේ නැහැ කියලා හිතන්න එපා. ඔයගොල්ලන්ට භාවනාව වැඩෙන්න පටන් ගන්නකොට දැනෙන පළවෙනිම එක තමයි ඔයගොල්ලන්ට දැන් හිත පිට ගියා කියන එක දැනෙන්න පටන් ගන්නවා. එතකොට තමයි කරන්නේ අපි මොකද්ද? හිත ආපහු අරමුණට ගැනීම සඳහා උත්සාහවත් වෙනවා. එහෙනම් භාවනාව පළවෙනිම දේ තමයි ඔයගොල්ලන්ට භාවනාව සාර්ථකයි කියලා කියන්න පුළුවන් පළවෙනිම දේ හිත පිට ගියොත් පිට ගිය බව දැනෙනවා. දැනෙන්න දැනෙන්න මොකද කරන්න ඕනේ? ආපහු අරමුණට ඇද ගැනීම සිද්ධ කරන්නට ඕනේ. ඒ නිසා හිත එක එක අරමුණු වල වේගින් යනවා කියන එක ගැන එච්චර ඒක ගැන කල්පනා කරන්න එපා. අර ප්‍රශ්නේ වෙන්නේ අපි මේ දැන් හිත පිට යනවා මගේ හිත එකඟ වෙන්නේ නැහැනේ මගේ හිත පිට යනවානේ කියලා අපි ඒක ගැන හිත හිත ඉන්න ඉන්න මොකද වෙන්නේ? ඒක භාවනාවෙන් පිට ගියපු අරමුණ බවට පත් වෙලා අපිට භාවනාවත් එපා වෙන තැනට පත් වෙනවා. ඒ නිසා ඒක හිත පිට යන එක සාමාන්‍ය දෙයක් හැටියට ඒක නොසලකා හරින්න ආපහු මතක් වෙන මොහොතේදී ඒක ආපහු අරමුණට ගන්න එක තමයි सिद्ध කරන්න ඕනේ දේ. අර මේක අර වීණාවේ තත් පරිමදිනවා වගේ. මේක තදින් පිරමෙදලත් බෑ. ලාවට පිරමෙදලත් බෑ. එහෙම මේ දෙකෙන්ම මිහිරි ශබ්දයක් ගන්න පුළුවන් කමක් නෑ. ඒක මධ්‍යස්ථ ලෙස පිරමදින්නට ඕනේ. එතකොට තමයි ඒකේ ශබ්දය ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ මේ හිත බාහිර අරමුණු වලට යනකොට අරමුණු වලට යනවා යනවා කියලා ඊටාම දැඩි ලෙස අපි අල්ලන්න ගියොත් ඒක වදයක් කරගෙන හිතන්න ගියොත් එහෙම ඒත් හිත සමාධි වෙන්නේ අපි ඕනවට වඩා බුරුලක් දුන්නොත් ඒත් හිත සමාධි වෙන්නේ නිසා මධ්‍යස්තව ඉඳලා අරමුණ අපේ හිත පිටට යනකොට බහැර අරමුණකට යනකොට ගියා කියලා තේරෙනකොට මොකද කරන්න ඕනේ? සිතුවිලි වැල් වශයෙන් යන්න දෙන්නේ නැතුව ඉක්මනට ගන්න ඕනේ අපහුව අරමුණට. ඒකෙදි අර මම උදේ භාවනාවේදී කිව්වේ මූලික වශයෙන් මම විනාඩි 5ක් භාවනා කරන්න කියනකොට මතක් කළා. ඒ භාවනාවේදී ඔගොල්ලෝ කොයි වෙලාවකවත් හිත පිටට ගන්න ඒ කියන්නේ අරමුණක් හිත තියාගෙන ඉඳලා පිට ගියොත් එහෙම ඒ පිට ගියපු කොහොම අරමුණ ගැන විදර්ශනා කරන්න එපා. කෝකට විදර්ශනා කරන්න ඕනේ. අර මුලින්ම ගත්ත අරමුණ තුලම ඉන්න, ඒ අරමුණේ ඉන්නකොට වෙන අරමුණු ආව කියලා ඒ අරමුණුත් එක්ක පුරව ගන්න යන්න මේව නොසලකා හරින්න. ඒක නොසලකා හැරලා ඉක්මනටම අර ගත්ත මෙනෙහි කරන්න මුලින් ගත්ත අරමුණේ ඇත්ත පේන කම්ම මානසිකාරය කරන තැනට හිත ගන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. නිසා හිත බාහිර අරමුණු වලට යන්නේ ඒක අසාමාන්‍ය නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. බාහිර අරමුණු වලට ඔයගොල්ලෝගේ හිත ගියත් ආපහු ඊටාම ඉක්මනින් හිතට ආපහු ඒ භාවනා අරමුණට හිතපත් කරගන්න ඒක තමයි කරන්න ඕනේ. අර පටන් ගත්ත තැනදිම එක පාරම හිත සංසිඳිලා මොකක්වත්ම වෙන කිසිම අරමුණක් එන්නේ නැතුව ගිහිල්ලා එහෙම වෙන්නේ නෑ සාමාන්‍ය. ඒක ඔගොල්ලන්ට එහෙම වෙන්න සමත භාවනාවක් ඔස්සේ නම් ගොඩාක් දුරට හිත දැඩි ඒකාග්‍රතාවයකට හිතපත් කර ගැනීමක් තියෙන්න අවශ්‍යයි. ඒක කරන්න පුළුවන් ඔගොල්ලෝ කාලාන්තරයක් තිස්සේ හිත පුරුදු කළොත් ඔයගොල්ලෝ මේ ගොඩාක් කටයුතු මැද්දේ ඉඳලා බොහොම මහන්සියෙන් ඇවිල්ලා මෙතන මේ පැයක් මේ විනාඩි 10ක් 15ක් ඉඳගෙන හිත තියන්න හැදුවා කියලා එක එකපාර හිත සමාධිමත් වෙන්නේ නෑ. ඒකට යම්කිසි වෙහෙසක් ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අර විපස්සනාව පැත්තට අපි නැඹුරු වෙන්න කියලා කිව්වේ. ඒකෙන් කරන්නේ මොකක්ද? ඒකෙන් කරන්නේ අර සිතුවිලි යටපත් කිරීම නෙමෙයි පොදුවේ හිතට එන සියලු අරමුණු වලට තියෙන මූලයේ සිඳ දැමීම තමයි කරන්නේ. දැන් රූප, ශබ්ද, ගන්ධ, රස මොනවා සිහි වුණත් මොකද්ද වෙන්නේ එතකොට? ඒ හැම දෙයක්ම සීමා කරගෙන මනස තුළින් මේ මේ මේ දෙයි කියලා අපි මනසින් සංකල්පමය වශයෙන් විඳින දේ තේරුම් ගන්නවා, අටගෙන නිරුද්ධ වෙන ධර්මය තේරුම් ගන්නවා. ඒ හැම නිමිත්තකම ඇත්ත ඒකනේ නේ. එක නිමිත්තක ඇත්ත ඔගොල්ලෝගේ නුවණට හසු වෙනවා නම් නිමිති 1000ක් සිහිපත් වුණොත් ඒ 1000ම ඇත්තත් ඒකනේ. ඒ නිමිති 1000 ඇතුළෙම ඉන්න තියෙන අර පළවෙනි නිමිත්ත තුළ ඇති කරගත්ත නුවණින් තමයි අර නිමිති 1000 ඇතුළෙම ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට භාවනාව හරි පහසුයි. يعني එක තැනකින් මේ නුවණ තියාගන්න හිත අල්ලගත්තාම මං කියන කණ්ණාඩි දෙක දාගත්තාම කණ්ණාඩි දෙක දිහා බලන්න නැතුව රූප දිහා බලන්න කියලා. දැන් සිහි වෙන සිහි වෙන නිමිති පිළිබඳව නුවණින් වාසය කරන්න පටන් ගත්තාම කොච්චර නිමිති සිහි වුණත් ප්‍රශ්නයක් නෑ. අපි ඒක පැත්තේ නිමිති ඉතුරු නොවන විදිහට අපි නුවණක් එතන පවත්නවා. ඒ නිසා එතනට හිතපත් කරගත්තාම භාවනාව හරි පහසු දෙයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය දෙතිස් කුණප කොටාස පිළිබඳව භාවනාව වඩනවා කෙස්වල සිට මොත්තන් දක්වා වර්ණ වශයෙන් ගන්ධ වශයෙන් සතහන් වශයෙන් ආශ්‍රිත කුණපයන්ගේ පිළිකුල් පිහිටි තැන් වශයෙන් කියලා ඒ තැන්වල අසුබය මෙනෙහි කරනවා. එතකොට ඒ එක එක කොටසක් ගන්න අර පස් ආකාරයෙන් වඩන විට ඒ කුණප කොටස් වල යථාර්ථය සිහි කරමින් වඩන්නේ ඒක විදර්ශනා භාවනාවක්ද නැද්ද කියලා ඒක විදර්ශනා භාවනාවක් නෙමෙයි ඒක සතිපට්ඨාන භාවනාවක් මූලික වශයෙන්ම වැඩෙන්නේ එතනදී සමතය තමයි මූලික වශයෙන්ම මුල් වෙන්නේ හැබැයි ඒ වැඩිම තුල අපිට කොටස් දෙකකට ඔක බෙදා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතනදී දෙතිස් කුණප කොටස් පිළිබඳව සම්මර්ෂණය කරනකොට ඔගොල්ලොන්ගේ හිතේ පැවැත්ම හිතට අවශ්‍ය වෙන විදිහට මේ භාවනාව පාවිච්චි කරන්න පුළුවන් භාවනාවක් මේක. ඇයි එහෙම කියන්නේ? දැන් දෙතිස් කුණප කොටහස කියනකොට මේ වර්ණ වශයෙන්, සතහන් වශයෙන්, පිහිටි ස්ථාන වශයෙන්, අවකාශ ආදී වශයෙන් මෙහෙම බලනවනේ අපි කියන්නේ දැන්. කෙස් කියන එක මේ හිසේ පිහිටි දෙයක්. මේක මේ විදිහට වර්ණ වශයෙන් මේ ආකාරයේ වර්ණයි, මේ විදිහට දුඟදයි, පිළිකුලයි, අසුබයි. මේක අපි ඒකත් ගතිය ගැන මෙනෙහි කරනවානේ. ඒකට ඒ මෙනෙහි කරන්නේ ඒකේ තියෙන අසුබ බව වඩා ඉස්මතු වෙන විදිහට තමයි මේ මෙනෙහි කිරීම කරන්නේ. ඒක උපකාර වෙන්නේ මොකටද? ඒක උපකාර වෙන්නේ හිතට ඇතිවෙන රාගය මැඩ පවත්වා ගැනීම සඳහා. ඒකෙදි ඕගොල්ලන්ට ওই දෙතිස් කුණප කොට්ටාසයම මෙනෙහි නොකලත් ප්‍රශ්නයක් නැහැ. දැන් කයක් ඇසුරු කරනකොට දෙතිස් කුණප කොට්ටාස වශයෙන් වඩන්න වඩාත්ම කෙනෙකුට අසුබ වශයෙන් දැනෙන කොටස් ටිකක් තියෙනවානේ. ඒ කියන්නේ වඩාත් පිළිකුල තේරෙන කොටස් තියෙනවානේ. කෙනෙකුට කෙස් කියන එකේ පිළිකුල දැනෙන්න පුළුවන් කෙනෙකුට කෙස් කියන එකේ පිළිකුල නොදැනෙන්න පුළුවන්. බොහොම කෙස් ටික බොහොම මේ හොඳින් පිරිසිදු කරගෙන තියාගෙන ඉතාම සුචිකාමීව ඉන්න කෙනෙකුට කේසා කිව්වා කියලා එයාට මතක් වෙන්නේ මොකක්ද අරමුණ? එයාට අර සුචි අරමුණ තමයි සිහි වෙන්නේ. පිරිසිදු කරලා බොහොම සුවඳවත් තියාගෙන ඉන්න හදන කෙස් ටික මතක් වුණා කියලා. ඔකේ අසුබයක් තේරෙන්නේ නැහනේ. දැන් මොකක්ද අසුබේ මතක් කරගන්නව නම් කරන්න ඕන. ඔක පීරන්නේ නැතුව, හොදන්නේ නැතුව, ඔහොම තියාගෙන හිටියොත් ඒකනේ ස්වභාවයනේ. අපි සාමාන්‍ය ස්වභාවයට විරුද්ධව ගිහිල්ලානේ ඔක හොදලායි පිරිසිදු කරන්නේ. ඒක අසුබේ මේ ජරාවට පත් වෙන නිසානේ අපි පිරිසිදු කරන්නේ. එතකොට කෙස්සල ස්වභාවය මොකද්ද? අසුබ බව තමයි තියෙන්නේ. අපි ඒක බලෙන් පිරිසිදු කරලා තියාගන්න එක කරන්නේ. එතකොට ඔගොල්ලෝ අරමුණ හැටියට ගන්න ඕනේ. ඔගොල්ලෝ පිරිසිදු කරලා තියාගෙන ඉන්න ඔගොල්ලෝ මේ කෙස් ටික කියන තැන නෙමෙයි. කෙස්සල ඒ ඒ තියෙන අසුබ සහගත ස්වභාවය ඉස්මතු වෙන විදිහට තමයි බලන්න ඕනේ. එතකොට සමහර ලාවට ඒ කෙස් ගැන සුචි සංඥාවක් තියෙන කෙනෙකුට කැමේකේ කෙස් ගහක් තිබ්බොත් ඒක සුචි වෙන්නේ නැහැ නේ. අර ඒ වගේ අපි නිමිති ගන්නකොට ඒ අසුබ නිමිත්ත තමයි උදාහරණේ උපුටලා ගන්නෙ. මනසට අරගන්නේ ඒ අසුබ නිමිත්ත. එතකොට Tamanට මේ දෙතිස් කුණප කොටාසයන්ගෙන් වඩාත් පිළිකුල් දැනෙන කොටස් තියෙනවානේ. අන්නේ පිළිකුල් දැනෙන කොටස් ටික ඒ විදිහට සිහි කිරීම උනත් ප්‍රමාණවත්. හැබැයි ඒක වඩන්නේ මොකටද? අසුබ සුබ සංඥාව යටපත් කරලා රාගය දුරු කරගන්න තමයි අපි මේ විදිහට ඒක භාවිත කරන්නේ. ඒකට හුදෙක් මේ සඳහා තමයි භාවිත කරන්නේ. මේක හරියට මේ අතුරු පසක් වගේ බලන්න. මේක ප්‍රධාන වශයෙන් කරන්න කියලා කියන මූලික වශයෙන් ඔයගොල්ලන්ට කතා කරන දෙයක් නෙමෙයි. මේක මේ භාවනාව කුමක් සඳහාද තියෙන්නේ ඔයගොල්ලන්ට ඒක අතුරු පසක් වගේ. එහෙම නැතිනම් මේක අනුපානයක් වගේ දෙයක්. ඕගොල්ලන්ට මේ බෙහෙත කරගෙන යනකොට අනුපාන දෙනවා නේ. අන්නේ අනුපානයක් වගේ තමයි මේ රාගයක් ඇති වෙන වෙලාවට ඒක සංසිඳවා ගැනීම සඳහා අසුබේ කියන දේ භාවිත කරන්න. නිතර නිතර රාගයේ පැත්තට බර කෙනෙක් නම් ඒක නිතර නිතර භාවිත කරන්න. හැබැයි අසුබේ කියන එක හැම වෙලාවකදීම මූල කමඨහන විදිහට අසුබේ විදිහටම භාවිත වෙනවා නෙමෙයි. ඒක තමයි සාමාන්‍යයෙන් අසුභ භාවනාවේ තියෙන ඇත්ත කතාව. අපි මේ භාවනාව ගැඹුරට කරගෙන යනකොට කොහොමද කරන්නේ? අර අසුබේ ප්‍රකට වෙන නිමිති අරගෙන ඒ නිමිති වල තියෙන වර්ණාදී සටහන් අරගෙන හිත එකඟ කරලා වෙනමම භාවනා කරන පැත්තකට තමයි ඒක සමාධිය උපදවනවා නම් යන්නේ. එහෙම නැත්නම් අපි ඒක වඩන්නේ අසුබේ ප්‍රකට වෙන විදිහට විතරයි. එහෙනම් හැම වෙලාවකදී මේක පුරුදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රාගය දුරු කරගන්න එක වඩන්න. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඕගොල්ලෝ අනිත් වෙලාවට දෙතිස් කුණප කොටාස පිළිබඳව මෙනෙහි කරන්න පටන් ගන්න. හැබැයි ඒක කරන්නේ කලාප සම්මර්ෂණය ඉස්මතු වෙන විදිහට. මොකක්ද ගැනද? කලාප සම්මර්ෂණය. කලාප කියලා කිව්වේ කොටස් කොටස් තියනවා කියන එක. ඒකේ බලන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න. එතනදී දෙතිස් කුණප කොටාස බලන්නේ අසුබයි කියලා පෙන්වන්න නෙමෙයි අනාත්මයි කියන ලක්ෂණය පෙන්වලා දෙන්න තමයි බලන්නේ. කෙස් ටිකද මම ලොම් ටිකද හැමද නියපොතුද මේ කොටසින් කොටස අරගෙන බලන මේ ටික මමද එහෙම නැතිනම් මේ ටික අම්මද මේ ටික දරුවද ඕගොල්ලන්ට සත්පුද්ගල සංඥාවෙන් පේන කුණප කොටහස අරගෙන දැන් ඕගොල්ලෝ එතකොට බලන්න යන්නේ අර පස් ආකාරයකට මේක අසුබය අසාර පිළිකුල ඉදුණදයි කියලා එහෙම බලන්න යන්නේ දැන් බලන්නේ මොකක් මුල් කරගෙනද ඒ ටිකම කලාප වශයෙන් බලනවා මේ එකක්වත් සත්වයක් නො වූ පුද්ගලයෙක් නො වූ කොටස් ටිකක් කලාප ටිකක් කියන එක තමයි මෙනෙහි කරන්නේ ඒකම ඕගොල්ලන්ට තවදුරටත් දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. අරහත්තිපදෝපම සූත්‍රය දක්වනවා වගේ සත් ධාතු ප්‍රකට වෙන විදිහට. තදගතිය අතට හසු වෙන තදගතියෙන් යුක්ත කොටස් ටික පටවි ධාතුවට අදාළ කොටස්. ගලන වැగిරෙන ඇලෙන බැඳෙන ස්වභාවයෙන් යුක්ත මේ දේවල් ටික ආපෝ ධාතුයෙන් යුක්ත කොටස්. කය ඇසුරු කරගත්තු උණුසුම, ඒ වගේ දේවල් දිරවන, තවන, පැසවන ගතිය, තේජෝ ධාතුව. ඊට පස්සේ අමන පිම්බෙන හැකිලෙන ස්වභාවයෙන් යුක්ත දේවල් වායෝ ධාතුවට අයිති විදිහට දැන් අර කොටස් ටිකම ඔයගොල්ලන්ට සතර ධාතුවට බෙදලා දකින්න පුළුවන් කමක් තියෙනවා. එතකොට ඒ මොකද්ද අපි එතනදි කරන්නේ? මේකෙම තව දිගුවක් නේ. මේකම කොටස් ටික මෙනෙහි කරන දිගුවක්. එහෙනම් ඔන්න භාවනාවේදී ඔයගොල්ලන්ට දෙතිස් කුණප කොටස් වඩන කෙනෙකුට විපස්සනාවට යන හැටි ගැන මේ කතා කරන්නේ. එයාට පුළුවන් අසුබ වශයෙන් බලන්න ඒක විපස්සනාව නෙමෙයි අර පස් ආකාරයකට ඒක ගැන මෙනෙහි කරන එක ඒක විපස්සනාව නෙමෙයි ඒක රාගය දුරු කර ගැනීම සඳහා අපි ඇති කරගන්න తాවකාලික දෙයක් විතරයි විපස්සනාවට යනකොට අපි මොකද කරන්නේ කලාප සම්මර්ෂණයෙන් පැත්තට ගිහිල්ලා ඒකේ තියෙන අනාත්ම ස්වභාවය ස්මතු වෙන විදිහට අපි මානසිකාරය කරනවා මේක සත්වයක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි උදෙක්ම වෙන් වෙන් වූ කොටස් ටිකක් විතරයි කනබුන ආහාර ප්‍රත්‍යයෙන් ඇති වුණු කොටස් ටිකක් විතරයි කියලා අපි ඒ රූපේ තියෙන අනාත්ම ලක්ෂණය ඉස්මතු වෙන විදිහට මානසිකාරය පවත්නවා. අන්න ඒ විදිහට බලනකොට ඔයගොල්ලන්ට අනාත්ම ලක්ෂණය ප්‍රකට වීම තුළ විපස්සනාවට මනස දැස ගැනීම සිද්ධ වෙනවා. ඒ විදිහට තමයි දෙතිස් කුණුම් කොටස පිළිබඳව මෙනෙහි කිරීම තුළ ඔයගොල්ලන්ට විපස්සනාවට යන්න පුළුවන්කම තියෙන. එහෙනම් ඔන්න දෙතිස් කුණුම් කොටස ගැන බලනවා නම් ඔයගොල්ලන්ට ක්‍රම දෙකක් ඔය කිව්වේ. රාගය දුරු කරගන්න බලන එක එක ක්‍රමයක් ඒක අසුබ වශයෙන් පිළිකුල් වශයෙන් Tamanට දැනෙන පැත්තට බලන්න. මේ කලාප වශයෙන් බලන එක විපස්සනාව පැත්තට බරව ඔයගොල්ලන්ට මනස පුරුදු කරන්න පුළුවන්කම තියෙන දෙයක්. ඒකෙන් අනාත්ම සංඥා උපදව ගන්න පුළුවන්කම තියෙනවා. ඒකම අර ධාතු මනසිකාරයේ පැත්තෙන් ගිහිලා ශුන්්‍යත චේතෝ විමුක්තිය දක්වාම මනස දියුණු කරන්න පුළුවන්කම තියෙන න සත්ත්වෝ න ජීවෝ න ඉක්කින පුරිසෝ මේ විදිහට වඩමින් එහි ශුන්්‍යතාවය ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ විදිහට ඔයගොල්ලන්ට ඒක වඩන්න පුළුවන්. ඊට පස්සේ ඒක භාවනාවට අදාළ දෙයක් නෙමෙයි. නමුත් ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ගිහියන් විසින් සාමින්නාංශලගේ දෙපා දෑතින් අල්ලා වන්දනා කිරීමේදී සාමින්නාංශලට අවතක් සිදු වෙනවාද කියලා නැහැ. හාමුදුරුවන්ට ආපත්‍යක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් ඕක ගැන මම හිතන මම හිතනවා පහුගිය කාලේ පොඩි අර කතිකාවතකුත් ඇති වුණා මේ ධර්ම දේශනාවකට වැඩම කරපු ස්වාමීන් වහන්සේ නමකගේ කපුල් සම්භාහණය කරමින් මේක ගිහින් මේ පිරිමි කෙනෙක් එයා වන්දනා කරනවා. මේ අවස්ථාව මුල් කරගෙන බොහෝ මේ ප්‍රතිරෝධයක් ආවා සමාජ ප්‍රතිරෝධයක් අපේ ඉතින් ඔක්කොම ධර්මයෙන් අල්ලගන්න බලාගෙන ඉන්නේ නේ. මේ සම්බාහනය කිරීම මෙව කරගෙන මම දැක්ක ඔබට වචනකුත් දාලා තිබ්බා සම්මාස්පාද මොකද්ද කොහොම එකක් කියලා. ඉතින් ඔය වගේ එක ගැන ලොකු විවේචනයක් ඇති වුණා සමාජය ඇතුලේ මේ කපුල් සම්බාහනය කරපු එක ගැන. සමහර හාමුදුරුවෝම කිව්වා මේක ධර්ම මෙහෙම මේ බුදුදහමේ තියෙන ඒවා නෙමෙයි වෙනස් දේවල් කියලා. ඉතින් ඕක ඇත්තටම ධර්මයේ තුල අපිට ඕනතරම් සූත්‍ර දේශනා දකින්න පුළුවන් සමහර වෙලාවට ඇවිල්ලා කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේගේ දෙපා අල්ලගෙන දෙපා පිරිමදිමින් දෙපා මඩිමින් මේ හිස හිස තබා මේ සිඹිමින් පා සිඹිමින් වන්දනා කරපු අවස්ථාව සොරජිරෝ විතරක් නෙමෙයි සමහර බ්‍රාහ්මණවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරපු විදිහකින් කියන්නේ එහෙම කරන්න කියන එක නෙමෙයි ඔක්කොටම. ඒකට ගිහියන් විසින් වික්ෂුන් වහන්සේ නමකගේ කකුලක් ඇල්ලුවා කියලා භික්ෂුවට සිද්ධ වෙන ආපත්‍යක් නැහැ. නිසා පිරිමි කෙනෙක් එහෙම ඇල්ලුවා කියලා එහෙම අපත්‍යක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් කාන්තාවක් විසින් වික්ෂුන් වහන්සේ නමකගේ කකුල් දෙක ඇල්ලුවා කියලා හිතන්නකෝ. ඒද වික්ෂුවට සිද්ධ වෙන අපත්‍යක් නැහැ. කාන්තාවක් ඇවිල්ලා කකුල ඇල්ලුවා කියලා වික්ෂුවට සිද්ධ වෙන අපත්‍යක් නැහැ. හැබැයි කකුල පිරිමැදීම සඳහා කාන්තාවකට පොඩි හරි පොඩි හරි චලනයක් කරන ස්පර්ශකාමයෙන් යම් කිසි වික්ෂුවක්. ඊටාම සුළු කෙස් ගහක් තරම් ප්‍රමාණයක් කකුල හෙලවලා වුණත් යම් කිසි විදයකින් පැනවුවොත් අන්නේ වික්ෂුන් වහන්සේට සංඝාසය සාපත්‍යයක් සිද්ධ වෙනවා. ඒක කාන්තාවකට ස්පර්ශ කිරීම සඳහා යම් කිසි පොඩි හරි ප්‍රමාණයක් එහෙම කළත් ඒ විදිහ අපත්‍යක් වෙන්න පුළුවන්කම තියෙනවා. කියන්නේ අනිවාර්යයෙන්ම වෙනවා කියන එක නෙමෙයි වික්ෂුවගේ සිතත් සමග වික්ෂුවගේ වික්ෂුවගේ අදහසත් එක්ක ඒ වික්ෂුවට වෙන්න පුළුවන්කම තියෙන එක ඒ විතරක් නෙමෙයි අඩුම තරමේ මේ ස්පිරිතාලයකට ගිහිල්ලා බෙහෙත් කරන තැනකදී උනත් තමන්ගේ හිත රැක ගන්න බැරුව තමන් ඒ විදිහේ කටයුත්තක් කළොත් භික්ෂුවකට ආපත්‍යක් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හැබැයි භික්ෂුන් වහන්සේ නමක් හිටගෙන ඉන්නකොට කාන්තාවක් ඇවිල්ලා කකුල් දෙක අල්ලලා වඳිනවා. භික්ෂුව කිසිම ඉරියව් චලනයක්වත් කරන්නේ නැහැ. භික්ෂුව ඒ විදිහටම ඉන්නවා හඳුරු කෙනෙක්. උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේට සිද්ධ වෙන කිසිම ආපත්‍යක් නැත්තේ නැහැ ඒක. එතකොට කවුරු හරි කිව්වොත් කාන්තාවට එකෙන් පාපයක් සිද්ධ වුණාද කියලා කාටවත් කියන්න බෑ කාන්තාවට පාපයක් සිද්ධ වුණා කියලා අකුසලයක් වුණා කියලාවත්. ඇයි? කාන්තාව ඒක ඇවිල්ලා රාගසහිත සිතකින් කළා නම් ඒක කාන්තාවට අන්න අකුසලයක් සිද්ධ වෙන. එයා ශ්‍රද්ධාවෙන් කරා නම් ඇවිල්ලා එයාට එතන අකුසලයක් සිද්ධ වෙන්නේ නෑ. අසෝද්දරාව බුදුරජාණන් වහන්සේගේ කකුල් දෙක අල්ලගෙන එයා වන්දනා කළානේ නේ. බලක් බලක් වෙත් නැහැනේ. එතකොට එහෙනම් එයා අකුසලයක් නේ කරගෙන තියන්නේ. ඒ හිතේ කෙලෙසයක් නෙමෙයි යෙදුනේ එතනදී. ඒ නිසා යාට අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අකුසලයක් යෙදුනොත් අනිවාර්යෙන් හිතේ චෛතසිකයක් විදිහට රාගය කියන දේ යෙදෙනවා නම් ලෝභය කියන එක. අන්න එතකොට මොකද වෙන්නේ? අනිවාර්යෙන් ඒ කරන ක්‍රියාව අකුසලයක්. ඒකට හිත පැත්තෙන් තමයි අපිට කුසලයේ හෝ අකුසලයේ විනිශ්චය කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා එහෙම ඇල්ලුවයි කියලා ස්පර්ශ කරපු පමණින් කියන්න පුළුවන් කමක් නැහැ. ඒකාන්තාව අකුසලයක් සිද්ධ කරගත්තායි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපිට කාන්තාවන් ආදී හැම කෙනෙක්ම විනය පිළිබඳව තේරුම් ගත්තාම අපි තේරුම් ගන්නවා වන්දනා කරනකොට තමන් වන්දනා කළ යුතු විදිහ මොකක්ද ආකාරය මොකක්ද කියන එක. ඒ නිසා එතකොට ඒක ඒ විදිහට බෙදාගත්තාම ගැටලුවක් නැහැ. ඝන භෝජන ශික්ෂාපදේ යන කුමක්ද ස්වාමින්වහන්සේ නමකට දානය පිළිගන්නන අවස්ථාවේ ඒ පිළිගැනීමට සූදානම් වන ආහාරය කුමක්දයි ස්වාමින්වහන්සේ විසින් විමසූ අවස්ථාවකදී මා ආහාරයේ නම සඳහන් කිරීමේදී ඝන භෝජන ශික්ෂාපදේ කැඩීමක් සිදු වෙනවාද ඉරියව්වට කොහොමද බලපාන්නේ කියලා. හාමුදුරු කෙනෙක් ඇහුවාම මොනවාද වාදනේ තියෙන්නේ කියලා ඒකේ නම කිව්වා කියලා එහෙම ආපත්‍යක් ඝන භෝජන ආපත්‍ය භික්ෂුවකට සිද්ධ වෙන්නේ නැහැ. ඔක ශික්ෂාපදේ වෙනම ලොකුට විග්‍රහ කරන්න තියෙන දෙයක්. හැබැයි ඔයගොල්ලන්ට මම කෙටියෙන් කිව්වොත් සමහර වෙලාවට හිතවත්කම් වැඩි වුණාම වික්ෂුණහන්සේලත් එක්ක මේ ස්වාමීන් මේ අපේ බත් දැන් බත් එහෙම තමයි එදා මේ ආරාධනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේගේ වැඩ හිටපු කාලෙදී ස්වාමීන් අපේ ගෙදර බතක් තියෙනවා බත සඳහා වඩින්න කියලා. ඒ පාලින් අපි සිංහලයට අමුයට ගත්තොත් එහෙම බතක් තියෙන බත සඳහා වඩින්න. එතකොට බත් කියන නමින් තමයි නිමන්ත්‍රණය තියෙන්නේ. එතකොට ඒ වගේ අර ආහාරයේ නාමයෙන් නිමන්ත්‍රණය කළාම එහෙම පිළිගැනීමෙහි ගැටලුවක් තියෙනවා. එතකොට දැන් අද කාලනම් ආහාරයේ නාමයෙන් නිමන්ත්‍රණය කිරීම ගොඩක් වෙලාවට නැහැ කැප විදිහට නිමන්ත්‍රණය කරන සංඥාව නිසා දානයක් තියනවා වඩින්න කියලා නිමන්ත්‍රණය කිරීම සිද්ධ කරන්නේ. හැබැයි සමහර වෙලාවට මේ හිතවත්කම් වැඩි වුණා ස්වාමීන් වහන්සේ මේ මෙහෙම අපි හොඳට බත් හදලා තියෙනවා. එහෙම නැත්නම් මේ විදිහේ දේවල් හදලා තියෙනවා. දානෙට වඩිමුයි කියලා අපි එහෙම කතා කළාම එතකොට අර අකපනිමන්ත්‍රණය එතෙන්ට එනවා. එතකොට සංඝයා උදෙසා එක මේ වික්ෂුන් වහන්සේලා සංඝයා ඇසුරු කරගෙන ඒ විදිහේ නිමන්ත්‍රණයක් සිද්ධ කළාම අන්න එතනදී ඒ පිළිගැනීමෙහි ගැටලුකාරී තත්ත්වයක් වික්ෂුණාන්සලට ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුව දාන බෙදාගෙන යනකොට ඔයගොල්ලෝගෙන් නම ඇහුවාම මේ මේකේ තියෙන මේ අහවල් දෙයි කියලා කිව්වා කියලා ඝන භෝජන ශික්ෂාපදයේ බිඳීමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ නිමන්ත්‍රණය කරත් ස්වාමීනි බත් සඳහා වඩින්න කියලා නිමන්ත්‍රණය කළත් ඔයගොල්ලන්ට සිද්ධ වෙන අකුසලයක් ඇත්තේ නෑ. ඒක කැප විදිහට කොහොමද වෙන්නේ කියන එක ගැන වගකීම් යුක්ත කවුද? ප්‍රතිග්‍රාහකයා බවට පත් වෙන භික්ෂුන් වහන්සේ ඒකෙදි ඕගොල්ලෝ එකට වගකිය යුත්තේක් බවට පත් වෙන්නේ නැහැ. මේ ශාසනය දැනගත යුත්තේ ප්‍රතිග්‍රාහක දායකයා නෙමෙයි ප්‍රතිග්‍රාහකයා තමයි පමණ දැනගත යුත්තා බවට පත් වෙන්නේ. දැන් හිතන්නකෝ ගිහියෙක් ඇවිල්ලා මුදල් පූජා කරා කියලා. ඒ කියන්නේ භික්ෂුවට සිද්ධ වෙන මේ ඒ කියන්නේ භික්ෂුව ඒක පරිහරණය කරලා සිද්ධ කරගන්නවා නම් ආපත්‍යක් ඒකේ භික්ෂුවට තියෙනවා. හැබැයි ගිහියා සිද්ධ කරගන්න අකුසලයක් නෑ. සමහරලාට මම දැක්ක භික්ෂුන් වහන්සේලාත් ඕක විග්‍රහ කරනකොට කියලා ගිහියා කරගන්නේ අකුසලයක් කියලා. නෑ ඒක අකුසලයක් නෙමෙයි. දැන් අසදෘශ මහා දානය දෙනකොට ඔසෝ රජුට කොච්චර දේවල් දුන්නා. දැසි දාසෝ කාම්කරුවෝ ස්ත්‍රී කුමාරිකාවෝ පහ දන් දුන්නා. හැබැයි භික්ෂුන් වහන්සේලා පිළිගත්තද? එයා පිළිගත්තේ නෑ. දායකයා නෙමෙයි පමණ දැනගන්නේ මේ ශාසනය. කවුද පමණ දැනගන්නේ? ප්‍රතිග්‍රාහකයා පමණ දැනගන්නවා. Tamanට කැප මොනවද? අකපමණාද කියලා කැපදේ පිළිගන්නවා අකපදේ ප්‍රතික්ෂේප කරනවා දායකයා පමණ නොදැනගෙන දුන්නා කියලා ප්‍රශ්නයක් නෑ ප්‍රතිග්‍රාහකයා පමණ දැනගන්න ශාසනයක් ඒ නිසා ඒක දායකයාගේ පැත්තෙන් ගැටලුවක් නැහැ ඊට පස්සේ බුද්ධ පූජාව සඳහා ආහාර දවල් 12න් පසුව ලැබීම සුදුසුද කියලා අහනවා ආහාරමය දේවල් දවල් 12න් පස්සේ නැතිනම් මධ්‍යහ්නයෙන් පස්සේ ලැබීම සුදුසු වෙන්නේ නැහැ ඒක ගැළපෙන දෙයක් නෙමෙයි රූපාවචර ලෝකයේ තුල අප්‍රකට ලෙසින් සියුම් හෝ රූපයක් තියනවාද කියලා අහනවා අරූපාවචර ලෝකයේ තුල අරූපාවචර ලෝකයේ තුල සියුම්වත් රූපයක් ඇත්තේ නැහැ අප්‍රකටවවත් රූපයක් ඇත්තේ නැහැ දැන් සමහර විටක මේ කෙනෙක් ඉදිරිපත් කරන අදහසක් තමයි රූපය කියන එක ප්‍රකට නැහැ ඊටාම සූක්ෂම රූපයක් එතන තියෙනවා කියලා ඒක ධර්ම විරෝධී ප්‍රකාශනයක් අරූප භූමිය තුල කිසිම ආකාරයක රූපයක පැනවීමක් කරන්නේ නැහැ. අරූපාවචර ධාන උපදවන්නෙම මේ රූපය පිළිබඳව සංයෝජනය සංයෝජන කියන්නේ රූපය පිළිබඳව ඇති කරගත්ත ආශ්‍රව මට්ටමකින් නෙමෙයි භව මට්ටමකින් නෙමෙයි අරූපය කියන එක උපදවන්නෙම. එහෙනම් රූපය රැස් කර ගැනීම සඳහා නොකල කර්මයකින් රූපය උපදවනවා කියන එකක් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ යම් කිසි කර්මයක් තියෙනවා නම් ඒකේ රූපේ ඉපදවීම සඳහා නෙමෙයි නම් ඒක තිබුණේ එහෙනම් ඒකෙන් රූපේ උපදවනවා කියන එකක් ඒ කර්මෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ නිසා සූක්ෂමවත් රූපේ උපදවනවා කියන එක කරන්න පුළුවන් කමක් නෑ ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ ගොඩක් වෙලාවට අපි කල්පනා කරන අපේ පිරිස අර ප්‍රතිසංගය ගැන දැනගන්නේ දැන් මේ ඇති වෙන තත්ත්වයක් එක්කනේ අපි මිනිස්සු ඉපදිනා දෙවියෝ උපදිනා කියලා රූපය ගැන තියෙන ඕලාරික සංඥාව නිසා හිතනවා මේ මේක තමයි මේ වගේම දෙයක් තියෙන්න ඕන කොහොමද රූපයක් ඇසුරු කරන්නේ නැතුව හිතක පහළ වීම සිද්ධ වෙන්නේ කියලා හිතන. ඒ නිසා අපි හිතන රූපේ පිළිබඳව තියෙන අදහස් මට්ටමේ ඉඳලා මේක තීරණය කරන්න පුළුවන් එකක් නෙමෙයි. අරූප ලෝකය කියන්නේ ඒක සියුම් මට්ටමකවත් රූපයක් ඇත්තේ නැහැ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය ආනාපාන සති භාවනාව කරගෙන යන අතරතුර විදර්ශනාවට යොමු වන ස්ථානය පහදලා දෙන්න කියලා ආනාපාන සති භාවනාව කරගෙන යනකොට විදර්ශනාවට ඔයගොල්ලන්ට යොමු වෙන්න පුළුවන් ස්ථානය ඇටියට අවස්ථා කීපයක් කතා කරන්න පුළුවන්. දැන් ආනාපාන සති භාවනාව කරගෙන යනකොට අපි උදේ කිව්වා කෙනෙකුට මේ ආනාපාන සති භාවනාව කොතෙන්ට කරන්න පුළුවන් කියලා ධානා දක්වා වඩන්න පුළුවන් කියවනේ. ධානා උපදවගත්ත කෙනෙකුට එතනින් ධානා සිත විදර්ශනා කරන තැනින් යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ආනාපාන සති භාවනාවෙන් ටිකක් දුරට හිත සමාධිමත් කරලා අපි හිතමුකෝ විනාඩි 5 10ක් වන්න ඕලාරික සංඥා යටපත් කරලා හිත සියුම් වෙනවා. සියුම් වුණාට පස්සේ දැන් අපි උදේවරුවේදී කියවනේ මේ හිතට අරමුණු වෙන අරමුණක් අරගෙන ඒකේ ඇත්ත දකින්න කියලානේ. ආනාපාන සතිය එතනින්ම නතර කරලා ඊටාම ඉක්මනින් විදර්ශනාව පැත්තට අර අරමුණ විදර්ශනා කරන තැනට මනස අරගන්නවා. එතකොට ඒක ඒ විදිහටත් අපිට විපස්සනාවට යන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඊළඟට තියෙන තැන ඔගොල්ලෝ මේක ඉතාම සියුම්ම තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. ඔගොල්ලෝ භාවනාව ආනාපාන සති භාවනාව සූක්ෂමව ඒ කියන්නේ හිත සියුම් වෙන මට්ටමට වඩලා තියෙනවා නම් මේක තේරුම් ගන්න පුළුවන් මේ කියන දේ. දැන් ආශ්වාස ප්‍රශ්වාසය පමණක් අපිට නිමිත්ත පමණක් හොඳටම දැනෙන මට්ටමකට තියෙනකොට බාහිර නිමිති වලින් ඇවිල්ලා උපද්‍රව නොකරන ආශාද ප්‍රසවාසයේ වඩාත්ම ප්‍රකට වෙලා තියෙනවා හිත එතනින් එහාට හෙලවෙන්නේ නැහැ හොඳට මේ නිමිත්ත ඇතුලේ අපේ හිත තියනවා කියලා අපිට දැනෙන වෙලාවේදී අපිට පුළුවන්කම තියෙනවා මේ නිමිත්ත පිළිබඳව විදර්ශනා කරන්න ඒ ඒ නිමිත්ත ආශාස ප්‍රසවාසයේ පිළිබඳව දැනුම තියාගෙනම ඒ නිමිත්ත පිළිබඳව විදර්ශනා කරන්න පුළුවන්කම තියෙනවා මේ නිමිත්ත දැනෙන්නේ කොහොමද මේ නිමිත්ත උපදින්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට බලන්න පුළුවන්කම තියෙන නිමිත්ත කියලා ප්‍රකට වෙන තැනම තියෙන මොකද්ද මේ ස්කන්ධ පංචකයක පැවැත්මක් නේ. එතකොට මේ ඒ කියන්නේ ආස්වාස ප්‍රසවාස නිමිත්ත කියලා තියෙන එක රූප නිමිත්තක් නේ. ඒක කයක් හැටියට පෙන්වන ඒක රූප නිමිත්තක්. එතකොට මේ රූප නිමිත්තත් වේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු වේදනා සංඥා සංකාර විඥාන ටිකක් නේද මේ නිමිත්ත කියලා අරමුණු වෙන්නේ. මේ ස්කන්ධ පංචකයකම ඉපදීමක් නෙමේ නිමිත්ත දැනෙනවා කියන්නේ. ඒ ස්කන්ධ පංචකයම එතන නිරෝධයටපත් වෙනවා. ඊළඟ මොහොතේ නිමිත්ත කියලා අසුර වෙනකොට ආපහු ස්කන්ධ ටිකක් උපදින ස්කන්ධ ටිකක් නිරුද්ධ වෙනවා කියලා අන්න ඒ විදිහට ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම බලන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි ධම්මානුපස්සනාවට අයිති කොටස විදිහට අනිච්චානුපස්සීවා අසසිසාමීති සික්කති අනිත්‍යානුපස්සීවා පස්සසිස්සාමීති සික්කති කියලා අනිත්‍ය අනුව දකිමින් ආශ්වාස කරනවා අනිත්‍ය අනුව දකිමින් ප්‍රශ්වාස කරනවා කියලා මේ මේ අනුව භාවනාවේදී කතා කරන්නේ අපි මේ විදර්ශනාවට නැඹුරු වෙන තැන ගැන කතා කරනකොට. ඒකට ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තම හිතට හොඳට එකග වෙලා තියෙන වෙලාවක ඒ නිමිත්ත කියලා ඇසුරු වෙන තැනම අපි ස්කන්ධ වශයෙන් මෙනෙහි කරන්න පටන් ගන්නවා. එතකොට ඒ විදිහටත් අපිට මේක විපස්සනාවට භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ධානයක් උපදවලා ධාන සිත විපස්සනා කිරීමත් මේ විදිහට ආනාපාන සති නිමිත්ත ප්‍රකට කරගෙන විපස්සනා කිරීමත් කියන මේ දෙකම සමතේ පැත්ත බොහොම වේගවත්ව දියුණු වෙන වැඩෙන කෙනෙකුට කරන්න පුළුවන්කම තියෙන දෙයක්. එහෙම නැති කෙනෙකුට මොකද්ද කරන්න පුළුවන්කම තියෙන දේ? මේ தත්ත්වය උපදව ගන්න තරම් කාලය නැති කෙනෙකුට පොඩි මොහොතක් නම් එයාට ඉඩ ලැබෙන වෙලාවේ භාවනා සඳහා ඔගොල්ලෝ ඒ කටයුත්ත කරන්න උත්සාහවත් වෙන්න එක තැනක ඉඩ ලැබෙන මොහොතක ඔගොල්ලෝ හිතාමතාම හිත එකඟ වෙනකන් ආනාපාන සතිය වඩලා ඊට පස්සේ අරමුණක් විදස් විදර්ශනා කරන තැනට අරමුණක් අරගෙන ඒ අරමුණේ ඇත්ත දකින්න තැනට ඔගොල්ලෝ හිතපත් කරගන්න. එතකොට ඒ විදිහට කරන එක ප්‍රායෝගිකව පහසුයි. සිහිය සහ මනෝ සංචේතන ආහාරය අතර සම්බන්ධයක් තියනවද කියලා අහනවා. මනෝ සංචේතන ආහාරය කියලා කියන්නේ මොකද්ද? සංස්කාරස් ස්කන්ධය. සිහිය කියලා කියන්නේ මොකක්ද? සති කියන චෛතසික ධර්මය. සංස්කාර ස්කන්ධයට අපිට අතුල් කරන්න පුළුවන් සති කියන චෛතසික ධර්මයනේ. සතිය කියන චෛතසික ධර්මය සංඛාරයට අතුලත් කරන්න පුළුවන්. එහෙනම් සිහිය කියලා කියන්නේ මනෝ සංචේතන ආහාරයටම ඇතුළත් වෙන තවත් එක ධර්මයක් පමණයි. එතකොට මනෝ සංචේතන ආහාරය කියලා කියනකොට ඒක අපේ සංස්කාරය කියන දේ තමයි එතනදී මනෝ සංචේතන ආහාරය කියලා කතා කරන්නේ. එතකොට මනෝ සංචේතන ආහාරය කියන එකේදී සංස්කාරයේ Nirodhaය තුළ මනෝ සංචේතනාව Nirodhaයටපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක වෙනමම ගැඹුරට කතා කරන්න ඕනේ මාතෘකාවක්. නමුත් සතිය සහ මනෝ සංචේතනාව කියලා අහලා තිබෙන නිසා සතිය කියන්නේ මනෝ සංචේතන ආහාරයට ඇතුල් කරන්න පුළුවන් එක චෛතසික ධර්මයක් පමණයි. ඊට පස්සේ මේ අනුස්සති භාවනාව පිළිබඳව සති නාලිකාවේ පැවැත් වූ දේශනාව ශ්‍රවණය කරන විට එදිනට දේශනා වශයෙන් සිදු වූ අසුභානුස්සති භාවනාවේ උද්දුමාතක නිමිත්ත දේශනා කිරීම අතරතුරදීම මනසට ඉතා තදින් එය කාවැදී අරමුණු වුණා සිත විසිරීමකට පත්වන හැම අවස්ථාවකදීම එම උද්දුමාතක නිමිත්ත මතුවී එන ස්වභාවයක් මනස තුළ පවතී ඒ තවදුරටත් දියුණු කරගෙන ගැනීම එම தත්ත්වය කොමක් යනුවෙන් පැහැදිලි කරලා දෙන්නට කියලා උද්දමාසක නිමිත්ත කියන එක මනසට ආවනම් ඒ දස අසුභයන්ගේ උද්දමාසක නිමිත්ත පැමුණාට පස්සේ කරන්න පුළුවන් දේ මොකක්ද ඊළඟට කරන්න පුළුවන් දේ තමයි ඒ නිමිත්ත හැම තැනකටම ආදේශ කරමින් මේ පේන පුද්ගල සංඥා ඉක්මවන විදිහට ඒ මන ඒ නිමිත්ත භාවිත කිරීම කියන එක. දැන් අර ඔගොල්ලෝ නිතර අහන කතාවක් තමයි භාවනාව ගැන කතා කරනකොට අර අට්ටික සංඥාව වඩපු හාමුදුරන්ගේ කතාවනේ. අර මිහින්තල වාසීතරණ ආසන්නාංශ පාරේ වඩිනකොට hina වෙමින් යන කාන්තාව පිළිබඳව දැක්කේ කොහොමද ඇට සැකිල්ල පාරේ යනවා කියලා. ඊට පස්සේ ඒ ස්වාමි පුරුෂයා පිටිපස්සෙන් ඇවිල්ලා අහනකොට හාමුදුරන්ගෙන් මේ පාරේ කාන්තාවක් යනවා දැක්කද කියලා දුන්න උත්තරේ මොකද්ද? ඇට සැකිල්ලක් නම් ගියා දැක්කා කියලා. එතකොට ඇයි උන්වහන්සේට පෙනුනේ ඇස් දෙක ඇට සැකිල්ල විනිවිද දැක්කා හැම නෙමෙයි. ඒ රූපේ පෙනුනට උන්වහන්සේක නුවණ අරමුණු කළේ මොකක් විදිහටද? ඇටසැකිල්ලක් විදිහට තමයි අරමුණු කළේ. ඒ විදිහට දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේ රූපයේ අතරතුර පේන ප්‍රිය ආදී අරමුණු, ප්‍රියමනාප අරමුණු යටපත් කරමින් අර උද්දමාත්ක නිමිත්ත අසුරු කරන්න පුළුවන්කම තියෙනවා ඒ කෙනාට ඒක තමයි මේ භාවනාව ඉදිරියට හැටියට යාට කරන්න පුළුවන්කම තියෙන්නේ මේ සත්පුද්දල භාවයෙන් පේන තැනක යාට උද්දමාත්ක නිමිත්ත අසුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන් එයාට කය පිළිබඳව නිර්වේදයක් ඇති වෙනවා. කය පිළිබඳව කලකිරීමක් ඇති වෙනවා. කය පිළිබඳ කලකිරීම කියනකොට ඔගොල්ලෝ පරිස්සම් වෙන්න ඕනේ තැන තමයි ඔගොල්ලෝ මේ කය ගැන කලකිරෙනවා කියලා මේ රූපය ගැන කලකිරිලා මේ අර ඒක දෝමනස්සයටපත් වීම නෙමෙයි ඇති කරගන්නවා. සමහර විටක කෙනෙක් මේ අසුබේ වඩන්න ගියාම කලකිරීම කියන දේ මුල් කරගත්තාම ඒගොල්ලෝ කලකිරෙන්නේ හිතේ දෝමනස්යක් ඇති වෙන විදිහට. හරි දොම්නස් භවකින් හිතේ පිළිලා තියෙන මේ කය ගැන ඊට පස්සේ මේ අසුබය ගැන හිතේ හරි දොම්නසක් තියෙන. ඒක නෙමෙයි ඇති වෙන්න ඕනේ. එහෙම දොම්නසක් ඇති වෙලින් තියෙනවා නම් ඒක මේ භාවනාවෙන් ඇති වෙන ප්‍රතිඵලයක් නෙමෙයි. ඒක භාවනාව වර්ධවා ගැනීම නිසා ඇති වෙන තත්ත්වයක්. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ඔගොල්ලෝ අපහු මුලට එන්න සිද්ධ වෙනවා. මොකද එහෙනම් කය ගැන කලකිරෙන්නේ කියලා කියන්නේ. මෙබඳු අනාත්ම මට්ටමේ රූපයක් දැන් දුමාත්‍යයි කියලා කියන්නේ හරියට දරකොටයක් දාලා තියෙනවා වගේ මේ උඩු අතට තියෙන මృత දේහයක් නෙනේ. එතකොට උඩු අතට හොවා තිබෙන මృత දේහයක් ඒක මම හෝ පුද්ගල භවකින් ඇසුරු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට මේ හැම කයකම ස්වභාවය ඒක නෙනේ. Tamanට පුද්ගලය කියලා පේන හැම කයකම තියෙන ස්වභාවය තමයි ඒ බඳු ස්වභාවය. එහෙනම් ඒක අනාත්මයි කියලා කියන්න වෙන්නේ ඒ බඳු ස්වභාවයක් තියෙන කයක් නිසානේ ඒකට යනවා එනවා කියන දේවල් කරන්න බෑ මේ කරන හැසිරීම රටාවන් පවත්වන්න බෑ ඇයි බැරි ඒක තමයි මේ කයේ ස්වභාවය එහෙනම් ඇයි මේක හෙල වෙන්නේ මේ විඥාණය මේ කය අසුරු කරගෙන සිත් පහල කරන නිසා තමයි මේකේ ඈම්මීම් හෙලවීම් තැබීම් මේ පේන්නේ එහෙනම් අපිට ඒකේ නාම රූප සම්බන්ධතාවය ප්‍රධාන වශයෙන් පේන්න ඕනේ විදිහට විපස්සනා වශයෙන් දකින්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී උද්දුමාත්‍රක සංඥාව භාවිත කරනකොට ඔගොල්ලෝ දකින්න මෙබඳු අනාත්ම කයක් නේද මේ මම කියලා අරගෙන මේ පෝෂණය කරන්නේ. මෙහෙම අනාත්ම කයක් නේද මෙබඳු ස්වභාවයක තියෙන දෙයක් නේද මේ බාහිර රූප විදියට මේ පුද්ගල සංඥාවෙන් වැරදි විදියට ඇසුරු කරන්නේ. ඔගොල්ලෝ කලකිරෙන්න ඕනේ මොකක් ගැනද? එබඳු අනාත්ම කයක ඇත්ත නොදැන හොඳ හෝ නරක මිනිස්සු දකින්න එක ගැන තමයි ඔයගොල්ලෝ කලකිරෙන්නේ. ඒ බඳු අනාත්ම උද්දුමාත්‍රක කයක් ගැන ඔයගොල්ලන්ට තරහ ඇති වෙන්නේ නැහැ නේ. ඒව අනාත්ම කයක් ගැන ඔයගොල්ලන්ට තරහ ඇති වෙන්නේ නැහැ. හරියට මේ කැලේ දිරලා ගියපු කොටයක් දැක්කහම ඔයගොල්ලන්ට තරහ යනවද? ඉතර ගෙදර ගිහිල්ලා කල්පනා කර කර ඉන්නවද අර කොටේ මෙහෙමයි කියලා එහෙම තරහ තරහෙන් ඉන්නේ නැහැ නේ ගෙදර ගිහින්. ඒ වගේම තමයි මේ කයෙත් මේ හතර ධාතු ස්වභාවය මේ කය අතහැරලා දැම්මම මේක ඒ විදිහට තමයි. අපිට පුද්ගල සංඥාවෙන් ඇසුරු කරනකොටනේ හිතේ තරහ තියෙන්නේ බැඳීම තියෙන මේ දරුවා මේ අම්මා කියලා අපිට තියෙන කොහෙද පුද්ගල සංඥාවෙන් ඒක ඇසුරු කරන්නේ හැබැයි අපිට උද්දමාතක සංඥාව ප්‍රකට වෙනකොට මොකද්ද වෙන්න ඕනේ අනාත්මය ප්‍රකට වෙනවා පුද්ගල සංඥාවෙන් ඇසුරු වෙන්නේ නැතෝ යනවා එතකොට කෙනෙක් පුද්ගල සංඥාවෙන් ඇසුරු වීම ගැන මොකද හිතෙන්නේ කලකිරීමක් ඇති වෙනවා මිනිස්සු කොච්චර අවිද්‍යාවෙන් ඒක අල්ලගෙන ඉන්නවද කියන එක පිළිබඳව කලකිරීමක් ඇති වෙනවානේ නැති දෙයක් ඇති හැටියට හිතාගෙන ඉන්න එක ගැන මම අර කියන විවිධ මානසික රෝග තියෙන අය ඉන්නවා. සමහර අයට සමහර ශබ්ද රූප මැවිලා පේනවා. ඇත්තට තියෙන දේ නෙමෙයි. අයට එහෙම ඇත්තටම තියෙනවා වගේ වුණාට පේනවා සහ ඇහෙනවා. තනියම hina වෙනවා, තනියම අඬනවා. ඉතින් තනියම hina වෙන කෙනෙක් දැක්ක කියලා ඕගොල්ලන්ටත් හිතෙනවා අනේ මටත් hina වෙන්න තිබ්බනම් හොඳයි කියලා. නෑනේ අපිට හිතෙනවා මේ මනුස්සයා හරි අසරණයි. නැති දෙයක් ඇති හැටියට හිතාගෙන මේ කරන එක කොච්චර අසරණද කියලා අපිට පේනවා. එතකොට අපිට ඇති වෙන්නේ ඒ පුද්ගලයා ගැන කරුණා මෛත්‍රිය සහිතව අපිට තේරෙනවා මේ මට්ටම පිළිබඳව කලකිරීමක් තියෙනනේ. ඒක ධම්නසක් නෙමෙයි අපිට මේ මට්ටම ඊබඳු තැනකටපත් වීම පිළිබඳව කලකිරීමක් තියෙනවා. ඒකට අන්නේ ඒ වගේ අපිට මේ ආත්ම සංඥාවෙන් ලෝකේ පරිහරණය කරනවා කියන එක ගැන අපිට තියෙනවා මොකක්ද? කලකිරීමක් තියෙනවා. ඒ මට්ටමට අපිට මේ නිමිත්ත අසුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අද දිනේ කියා දුන් භාවනා ක්‍රමයේ දෙවන අධියර එනම් සාමාන්‍ය ජීවිතයේ කටයුතු කරන විට එම නුවණ භාවිත කරන ආකාරය පැහැදිලි කරලා දෙන්නට කියලා කියනවා. දැන් අපි උදේ කතා කළා විපස්සනාව වඩන විදිහ පිළිබඳව. ඒකෙදි සාමාන්‍ය ජීවිතයේදී ඔගොල්ලෝ කටයුතු කරන විදිහ ගැන කතා කරනකොට ඔගොල්ලන්ට ප්‍රායෝගිකම දේ තමයි විපස්සනා නුවණ ගැඹුරින් නැත්තම් අර සතර ධාතුව කියන තැන හොඳින් මනසට අරමුණු වෙන විදිහට එදිනෙදා කටයුතු කරගන්න එක. හැබැයි ඒකෙන් කියන්නේ ඔයගොල්ලන්ට අර මානසිකාරයට එන්න එපා කියලා එහෙම නෙමෙයි. විපස්සනා මානසිකාරයට එන්න එපා කියන එක නෙමෙයි. මොකද්ද කරන්න ඕන? ඔයගොල්ලෝ හිත භාවිත කරන්න ඕනේ එතෙන්ට. ඒකල දැන් එක නිමිත්තක ඇත්ත දැකලා ඒකෙන් ලැබෙන නුවණ හැමතැනකටම ආදේශ කරන එක කරන්න ඕන. දැන් හිතන්නකෝ දරුවා ඉන්නවමයි කියලා ඔයගොල්ලන්ට පේනවා. දරුවා ඉන්නවමයි කියලා පේන තැනක ඔයගොල්ලෝ දැන් ඒ රූපේ විදර්ශනා කරන්න පටන් ගන්නවා. ඒක විදර්ශනා කරන්න පටන් ගත්තාම ඔයගොල්ලන්ට පේනවා කවදාවත් මට S2කට දරුවා කියලා පෙන්ලා නැහැ. ඇහැට පෙන්ලා තියෙන මොකද්ද? චිත්‍රයක්, චිත්‍ර මාත්‍රයක් පොදුවේ පේන ලොකු වර්ණ සටහනක් පේන තැනක මේ දරුවා කියලා හිතන කම නිසා ඒ රූපය ඇතුලේ මට දරුවෙක් පෙන්ලා තියෙනවා. මොහොතින් මොහොත අපි දරුවා හදාගෙන විඳලා තියෙනවා කියන එක අපිට වෙන් වෙලා පේන්න ගන්නවා. දැන් ඕකම නෙමෙයිද අපිට අම්මා ඉන්නවා කියන තැනත්. ගෙදර ගෙදර තියෙන වාහනේ තියෙනවා කියලා හිතන තැනැත්තත් ඒකම නෙමෙයිද? අර දැනුම උපකාර කරගන්න පොදුවේ අනිත් පේන තැනට නුවණ ආදේශ කරන්න. අර නුවණ මේ හැම තැනකටම ආදේශ කරන්න. අප්‍රකටව ගියොත් මොකද කරන්නේ? ආයෙත් ඒ නුවණ ප්‍රකට කරගන්න මෙනෙහි කරලා. මෙතනදී ඔගොල්ලන්ට කොටස් දෙකක් තියෙනවා. මේ භාවනාවේදී කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මෙනෙහි කරන එක, අනිත් එක තමයි නුවණින් බලන එක. ඔගොල්ලෝ මේක අල්ලගන්න මේ ක්‍රමය මේක බොහොම වටින දෙයක්. ඒ වගේම මේ අවස්ථා දෙක තේරුම් ගැනීම ඔගොල්ලොන්ගේ මේ භාවනාවට හරීම උපකාර වෙන දෙයක්. පළවෙනි එක තමයි මෙනෙහි කරන එක. දෙවෙනි එක තමයි ඒක නුවණින් බලාගෙන ඉන්න එක. මෙනෙහි කරන එක මොකක්ද? ඔගොල්ලෝ මේක ගැන හිතනවා. බලෙන් හිතන ඕගොල්ලොන්ට දැන් මේ දරුවාමයි කියලා පේනවා. පේද්දි පේද්දි මොකද කරන්නේ? හිතනවා නෑ දරුවා කියලා පේනොට ඇයි මේ රූපේ පේන හැමෝටම මේක දරුවා කියලා පේන්නේ නැත්තේ? ඇයි ඒක දකිනකොට මට මේක දරුවා කියලා පේන්නේ? එහෙනම් මේ අනාත්ම වර්ණ සතහනක් ඇස් දෙකට එන තැනක මේ රූපේට සීමා වෙලා හිතනකම තියෙන මගේ හිත පැත්තෙන් තියෙන දෙයක්. ඒකට මම ඒක දැනගන්න පැත්තෙන් මේක තියෙන්නේ දරුවා කියලා. මම දරුවා කියන දේ දැනගන්නවා මිසක ඇස් දෙකට දකිනවා නෙමෙයිනේ. දැන් අපි එතන පෙන්නනවා හිත හිත පෙන්වන්නේ නෙමෙයි. අන්න ඒකට තමයි මම කිව්වේ මෙනෙහි කරනවා කියලා. ඒක තමයි ඕගොල්ලෝ මුලින්ම මහන්සි වෙන්න ඕනේ දෙය. මෙනෙහි කරන්න ඕගොල්ලන්ට මහන්සි වෙන්න වෙනවා. ඒක පෙන්වන්න වෙනවා. හිත පිළිගන්නේ නැහැ එකපාර ඕක එකපාරක් හිතුවා කියලා පේන්නේ නැහැ. සමහරලාට දැන් අර විදර්ශනා කරනකොට ගොඩක් වෙලාවට අපි දකිනවා භාවනා වාක්‍ය හදනවා. භාවනා වාක්‍ය හදලා අර වාක්‍ය විදිහට හිතනවා. නෑ ඒක භාවනා වාක්‍ය විදිහට ඔයගොල්ලෝ හිතන එක නෙමෙයි එතනදි වෙන්න ඕනේ. මොකද්ද වෙන්න ඕනේ? අර සංයෝජනේ හිතේ තියෙන කෙලෙසයට පවතින්න බැරි විදිහට එතන ඇත්ත පෙන්වා දීමට මානසිකාර්යය පැවැත්වීම තමයි එතනදි වෙන්න ඕනේ. අර භාවනා වාක්‍යයක් හිත හිත ඉන්න එක නෙමෙයි වෙන්න ඕනේ. අර රූපය අසුරු කරනකොට තියෙන සංයෝජනයේ කෙලෙසෙ දුරු වෙන විදිහට මෙනෙහි කිරීමක් තියෙනවා. දැන් ඒක තමයි ඔයගොල්ලන්ට තියෙන පළවෙනිම දේ. මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මොකද පේන්නේ? ඇත්ත ප්‍රකට වෙන්න ගන්නවා නුවණක් උපදිනවා එතන. නුවණ ඉපදුනාට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ නුවණ භාවිත කරන එක. ගොඩක් වෙලාවට අපි තේරුම් ගන්නෙ නැති තැනක් තමයි නුවණ භාවිත කරන්න ඕනේ කියන්නේ. අපි කරන්නේ හැම වෙලාවකදීම නුවණ උපදවන එක විතරයි. මම මෙහෙම කිව්වොත් ආයුධයක් හදන්නත් පුළුවන්, හදපු ආයුධය භාවිත කරන්නත් පුළුවන්. වැඩිපුර දෙනෙක් කරන්නේ ආයුධ හදන එක විතරයි ආයුධ භාවිත කරන්නේ. ඒක කෙලස් ගෙවෙන්නේ නැති වෙන්න තියෙන, ගෙවීම අඩු වෙන්න තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා ආයුධ හදන්නත් ඕනේ, හදපු ආයුධය භාවිත කරන්නත් අවශ්‍යයි. ආයුධය හදනවා කියලා කිව්වේ ඔයගොල්ලෝ මානසිකාර්යය කරනවා. මානසිකාර්යය තුළ මොකක්ද ඇති වෙන්නේ? මානසිකාර ප්‍රතිබද්ධව ඔයගොල්ලන්ට නුවණ උපදිනවා. ඒ අරමුණේ ඇත්ත පේන්න පටන් ගන්නවා. නුවණින් මොකද්ද කරන්න ඕනේ? ඒක භාවිත කරන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට රූප පේන තැන් හැම තැනකටම අරක ආදේශ කරලා ඒ නුවණින් පෙන්වලා දෙන්න ඕනේ. ආය බලනකොට ඒක පේන්නේ නැතුව ගියොත් මොකද කරන්න ඕනේ? මානසිකාරයේ ශක්තිමත් නැහැ. එහෙනම් ආය මානසිකාරයෙන් පෙන්වලා දෙන්න ඕනේ. මානසිකාරයෙන් පෙන්වලා ආයෙත් නුවණ උපද්දලා නුවණ භාවිත කරන්න පටන් ගන්න ඕනේ. නුවණින් තමයි කෙලස් කෙරෙන්නේ. මෙනෙහි කර කර හිටියා කියලා කෙලස් කෙරෙන්නේ නැහැ. ඒකෙන් යටපත් වීමක් විතරයි වෙන්නේ. කෙලස් ගෙවෙන්නේ මොකද්ද? නුවණින් ඕගොල්ලෝ එතන ඇත්ත දකින්නට දකින්නකොට විතරයි කෙලස් ගෙවෙන්නේ. මේ මේ අවස්ථා දෙක පැහැදිලිද? මෙනෙහි කරනවා කියන එක ඕගොල්ලෝ හිතන දේ. ඒ මෙනෙහි කිරීම ඇතුලේ ඕගොල්ලන්ට ඇතිවන නුවණ ඒක තමයි ඔයගොල්ලෝ භාවිත කරන්න ඕනේ දේ. ඒක මෙනෙහි කිරීමක් නැතුව භාවිත කරන්න පුළුවන්. මෙනෙහි කිරීමක් හිත හිත ඉන්න කමක් නැතුව භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. දැන් හිතන්නකෝ දැන් ඔගොල්ලන්ට ඉස්සෙල්ලම ගැඹුරු දේශනාවක් අහන අවස්ථාවේ අත්දැකීම මතක් කරගන්න පුළුවන් නම් ඔගොල්ලෝ හැමෝම අහන්නේ නැති ඔක මොකක්වත් තේරෙන්නේ නැතුව නේ මොකක් කියනවද දන්නේ කියන තැන ඉඳලා අහන්නේ නැතුව සමහර වෙලාවට ඒ තේරුණත් හරි මේ ඇහැ මේ රූපය හරි මේ තුන එකතු හිතත් යදුනාම මෙහෙම වුණා දැන් අපි මොකද්ද මේ ගැටග ගහ මේක කරන එකනේ කරන්නේ නේ දැන් ඒක අහලා අහලා පුරුදු කෙනෙකුට ඇහැ රූපේ චක්කු විඥාන කියනකොට මොකද්ද වෙන්නේ දැන් එයා තවදුරටත් ගැටග ගහ ඉන්න ඕනේද? නෑ. ප්‍රකටව පේනවනේ. ඔගොල්ලෝ කවුරුත් ගණන් පාඩම් කරලා තියෙනවනේ. චක්‍රේ පාඩම් කරලා තියෙනවනේ. ඕක දැන් ඔගොල්ලෝ පාඩම් කරන මුල් කාලේ මොකක්ද වෙන්නේ? පාඩම් කරන මුල් කාලේදී ඔගොල්ලෝ ওই චක්‍රේ වරණගනග හිත හිත ගණන් හදන්න ගන්නවා. හොඳටම චක්‍රේ පාඩම් වුණාට පස්සේ කාලයක් යනකොට දැන් වරණගනග ගන්නවද? එහෙම නැත්නම් එකපාර උත්තර එනවද ඔයගොල්ලෝ? එකපාර උත්තර එනවා. අන්න ඒ වගේ දෙයක් ගැන මේ කතා කරන්නේ. හිතනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ චක්‍රේ පාඩම් කරන කාලේ වගේ. ඔයගොල්ලන්ට උත්තරේ එනවා වගේ තමයි නුවණ භාවිත කරන්න කියලා කියන්නේ. ඒ වගේමක් තමයි කියන්නේ. එතකොට ඔයගොල්ලන්ට එකපාරේ එන්නේ නැත්තම් මොකද කරන්න? චක්‍රේ පාඩම් කරන්න වෙනවා. නේ? එකපාරේ එන්නේ නැත්තම් චක්‍රේ පාඩම් නැදී. එහෙනම් පාඩම් කරන්න වෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට එකපාර නුවණ පිහිටන් පිහිටන් නැත්තම් මොකද කරන්න ඕන? මානසිකාරයේ පවත්වන්න වෙනවා. නම් මානසිකාරයේ පැවැත්වීමක් මානසිකාරයේ තුල නුවණ ඉපදීමක් කියන එක අවස්ථා දෙකක්. ඒ දෙක වෙන් කරලා හඳුනගන්න. ඔගොල්ලෝ වැඩි කරන්න ඕනේ මානසිකාරය පවත්වන එක නෙමෙයි. ජීවිතේ කෙලස් කෙවෙන්න නම් වැඩි වෙන්න ඕනේ මොන අවස්ථාවද? නුවණ පවත්වන අවස්ථාව තමයි වැඩි වෙන්න වැඩි වෙලාවක් නුවණ පවත්වනවා නම් නුවණ පවත්වන වෙලාව වැඩි වෙන තරමට තමයි කෙලස් කෙවීම සිද්ධ වෙන්නේ. මානසිකාරය තුළ ඇති වෙන්නේ නුවණක් ඇති වෙනවා. වැඩිපුර ඒකාග්‍රතාවය ඇති වෙනවා. නුවණ ඇතුලේ වැඩිපුර කෙලස් කෙවෙන ප්‍රඥාව තමයි ඉස්මතුව පෙනෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ වැඩි කරන්න ඕනේ, වැඩි අවකාශයක් දෙන්න ඕනේ අනේ නුවණ උපදින තැනට. ඒ නිසා එදිනදා ජීවිතය ඇතුළේදී ඔයගොල්ලෝ හොඳට එක අරමුණක් එක තැනකට වෙලා විපස්සනා කරන්න. ඊට පස්සේ ඒ නුවණින් යුක්තව ගන්න පටන් ගන්න හැම තැනකදීම පවත් ගන්න. ඒක ඔයගොල්ලන්ට මේ විදිහට ප්‍රායෝගිකව පුරුදු වෙන්න පුළුවන්කම තියෙනවා. පොඩ්ඩක් ඒකට ඉස්සෙල්ලා කාය විවේකයේ සලසගන්න එකපාර වැඩ කරනකොට ඔයගොල්ලන්ට ලොකු වැඩ කරනකොට මේක යොදාගන්න එකපාර අමාරු වෙයි පළවෙනි අවස්ථාවේදීම. ඒ නිසා පොඩි විවේක අරගෙන වැඩක් කරන්න පුළුවන් වෙලාවල් තියෙනවානේ. සමහරට තනියෙන් ඒකක් හදාගන්න වෙලාවක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ගෙදර ඉන්නකොට මොකක් හරි දෙයක් පොඩි දෙයක් අස් කරන්න යන වෙලාවක් වෙන්න පුළුවන්. ඔගොල්ලෝ මේ තියෙන දේ ගන්නවා කියලා හිතාගෙන මෙහෙම තියෙන දේ ගන්න අත දාන එක වෙනද වෙන තැනක ඒක ගැන දැන් නුවණින් ඒ දේ කරන්න පටන් ගන්න. අතට අල්ලනකොට ස්පර්ශයක් දැනේ. ස්පර්ශය කියන්නේ වටාපත නෙමෙයි. නැතිනම් ඒ අල්ලන දේ නෙමෙයි. එතකොට පේන දේ අතට අහු වෙන්නේ නැහැ. අහු වෙන දේ පේන්නේ නැහැ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින දේ දන්නේ නැහැ. වටාපතක් උපදිනවා කියලා. ඒ වගේම පේන රූපය පොදුවේ පේන එකක්. ඒක මේ වටාපත පේනවා කියලා එකක් වෙන්නේ නැහැ. අල්ලන දේ පේනවා කියලා එකක් වෙන්නේ නැහැ. එහෙනම් අතට අහුවෙන දේ එතනම හටගෙන නැති වෙලා යනකොට පේන රූපයත් හටගෙන නැති වෙලා යනවා. වටාපත කියන එකක් කවදාවත් අල්ලනවා නෙමෙයි. ඔන්න ඔය නුවණ තියාගෙන ඒ නුවණ ඉඳලා ඔක ගන්න බලන්න. ඒ නුවණ ඉඳලා ඔය වටාපත අතට ගන්න බලන්න. දැන් ඕගොල්ලෝ වටාපත අතට ගත්තා කියන එක අපි මේ සම්මුතිය ඇතුලේ කතා කරන්න එපා ඒක දැන් නේ කියන්න එපා ඒකින්ද ඒ කියන්නේ. එතකොට දැන් ක්‍රියාව කළා තියෙනවා. මේ වටාපත අරගෙන තියෙනවා. ඇත්තටම ඔයගොල්ලෝ වටාපතක් අරන් තියෙනවා. දර්ශනයේ පැත්තෙන් කතා කරලා. නෑ. අපි ක්‍රියාව පැත්තෙන් ගත්තාම බලන් ඉඳලා කියන්න පුළුවන් ඔය ගත්තේ වටාපත කියලා. එතකොට ඇත්තටම දර්ශනයේ පැත්තෙන් ගත්තොත් එයා වටාපතක් කරන්නේ ඇයි? එයාට වටාපත අල්ලන්න පුළුවන් කමක් ලැබුණෙත් නැහැ. එයාට වටාපත දකින්න පුළුවන් කමක් ලැබුණෙත් නැහැ. එයා කොහොමද ඉතින් වටාපත ගත්තේනේ? අර අර ඔය රූපය ගැනම කතා කරනකොට මේ අපේ පිටරට හිටපු පිරිසක් ඉතින් වන්නලිසෑය ගැන අල්ලලම බැලුවලු ඇවිල්ලා ඉතින් අඳින වෙලාවට මතක් වුණාලු ඒක ඇයි අප්පා මේ නැහැ කියන්නේ මේ අහුවෙන්නේ කියලා වන්නලිසෑය අල්ලලම බැලුවලු ඉතින් මෙච්චර අහුවෙනකොට ඇයි අප්පා මේක නැහැ කියන්නේ මේ කියලා. ඉතින් ඇත්තනේ කතාව මේ මේ අහුවෙනවනේ. ඉතින් මම කිව්වේ දැන් අතට අහුවෙන්නේ තද ගතිය හරි උණුසුම් ගතිය හරි ඒක දැනෙනවා. ඒ මේ පේන රුවන්නලිසෑයද අර හැඩේද? නැහැ නේ තද ගතියක් දැනෙනවා. අත් දෙක ආපහු අරගෙන ආය ඇල්ලුවොත් අහු වෙන්නේ කලින් ස්පර්ශන ටිකද අලුතෙන්ද? අලුතෙන් ටිකක් ස්පර්ශ වෙනවා. එහෙනම් අපි කොහොමද තියෙන රුවන්වැලිසෑය අල්ලන්නේ? ඒ ඒ තැනට ඇති වෙන ස්පර්ශයේ ඒ ඒ තැන නැති වෙලා යනවා. එතකොට පේන රූපේ තියනවා නම් කලින් ආපු වර්ණ සටහනක් නෙමෙයි අසමුවට එන්නේ. අලුතෙන්ම වර්ණ සටහනක් අලුතෙන් අලුතෙන් අසමුවට එන්නේ. එහෙනම් එකම රුවන්වැලිසෑය පෙන්න විදියකුත් නෑ. එහෙනම් කොහොමද අපි කියන්නේ මේ තියෙන රුවන්වැලිසෑය අල්ලනවා කියලා? අපි අතට ස්පර්ශ වෙනකොට අපි රුවන්වැලි සෑය අල්ලනවා කියන එක මනසින් හිතලා දැනගන්න දෙයක්. වර්ණ සතහනක් ඇස් දෙකට පේන තැනක අපි රුවන්වැලි සෑය දකිනවා කියන එක අපි මනසින් ඇති කරගන්න දෙයක්. එච්චරම වෙලා තියෙන්නේ එතකොට ඒ ඇත්ත තේරුම් යන විදිහට අපිට මානසිකාරයේ පැවැත්වීම කියන එකයි මේ කතා කරන්නේ. ඒකට එදිනෙදා ජීවිතයේ ඇතුළේදී පොඩි ක්‍රියාකාරකම් පවත්වන තැන්වලින් ඔයගොල්ලෝ මේ දේ කරන්න පටන් ගන්න උදේට නැගිටලා ගිහලා සමහර වෙලාවට දත් ටික මදින්න බ්‍රෂ් එක අතට ගන්නකොට වෙන්න පුළුවන්. ඒක ගැන හොඳට ඒ වෙලාවේ නුවණ පවත්වාගෙන මේ දේ කරන්න උත්සාහවත් වෙන්න. ඔයගොල්ලන්ට ඒක කරන්න අමාරු නම් ඒකෙන් කියන්නේ මොකද්ද? මානසිකාරය ප්‍රබල නැහැ. මානසිකාරය පවත්වන්න බෑ ඔයගොල්ලන්ට මොකක් නැති වෙනවද? පරතෝ භෝෂයේ තුල ඇතිවෙන බහුශ්‍රතතාවය ප්‍රඥාව දිනු නැත්තම් ඔයගොල්ලන්ට අහලත් එහෙනම් තව මොකද්ද කරන්න ඕනේ? බන්න ටිකක් අහන්න ඕනේ ඔයගොල්ලෝ. ඒ වෙලාවට නුවණ පවත්න්න තරම් හැකියාවක් නැත්නම් ඒ කියන්නේ ඔයගොල්ලන්ට හිතේ තියෙන එකඟ බව ඒකට අවශ්‍ය දර්ශනය ගේන්න අවශ්‍ය දැනුමෙන් තමයි සම්බන්ධ නැහැ කියන එක. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? අඩුව තේරුම් ගන්න ඕනේ. Taman තේරුම් ගන්න ඕනේ. එහෙනම් මම බණ ටිකක් අහන්න ඕනේ වැඩිපුර අන්න බණ ටික අහගෙන ඉන්නකොට අර තේරෙනවා අපිට අඩුපාඩු වෙච්ච තැන තේරෙනවා. අර Tamanට බැරි වෙච්ච අවස්ථාව සිහිය පවත්තන්න ධර්මදේශනාව ඇතුලේ කියන කතාව ඇතුලට දාලා බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔන්න අහගෙන ඉන්නකොට එතන තේරෙනවා. දැන් ඊට පස්සේ ඊළඟ දවසේ පුළුවන් අර වෙලාවේදී පවත්තන්න. එතකොට ඕක කරන්න අනිවාර්යයෙන්ම වීරය කියන එක තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ දැන් මේ මාසෙත් මේක අහලා ගිහිල්ලා ආපහු ගෙදර ගිහිල්ලා ඕක අමතක කරලා දාලා ආපහු ඊළඟ මාසෙ ඇවිල්ලා නම් ඕක හිතන්න බලන්න මෙතනදී ඕක ප්‍රායෝගික වෙන්නේ නෑ. ඔය විදිහට ඕගොල්ලෝ මේ දේශනා ටික හරි ආපහු අහලා ඒකට උත්සාහවත් වීම කියන එක අනිවාර්යෙන් තියාගන්න ඕනේ. ඊට පස්සේ ආයතන භාවනාවේදී කනට ඇහෙන ශබ්දයක් ගැන නුවණින් දැකිය යුතු ආකාරය සම්බන්ධව පැන නැගුණු ගැටලුවක්. ධර්මදේශනාවක් හෝ කතා කරන යම් දෙයක් වටහා ගැනීම පංච උපාදානස්කන්ධ කොටසට අයත් නේද? ශබ්දයේ ස්කන්ධ වශයෙන් උත් ශබ්දයෙන් ගම්‍ය වෙන දේ වටහා ගැනීම පංච උපාදානයක් ලෙස දැකීම නිවැරදිද? තවදී වටහා ගැනීම ඔස්සේ අප විසින් එළඹෙන තීරණ උදාහරණ වශයෙන් මේ නිවැරදි ලෙස දැකීමට වෙන්කර ගැනීමට උත්සාහ කිරීම භාවනාවේ කොටසක්ද නෑ ඒක අපි භාවනා කරන්න යන්න මේ ඒ ඒ විදිහට භාවනාව වඩන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි ප්‍රපංච නොකල යුතු තැනක අපි ප්‍රපංච කරනවා වගේ. කියන්නේ දැන් අපි මේ උදැල්ලකින් පස පෙරලන්න ඕන තැනට අපි බැකෝ එකක් ගෙනාවොත් මොකද වෙන්නේ? ඒත් පස් පෙරලෙන එකම නෑන්නේ නේ. අපි බැකෝ එකක් ගෙනාවොත් එහෙනම් ඒක හරියන්නේ නෑ නේ. එතෙන්ට පාවිච්චි කරන්න ඕන මොකද? උදැල්ල තමයි එතෙන්ට පාවිච්චි කරන්න ඕන. හිතන්න ගියොත් අපිට වචනයක් ගැන කතා කරන්න ගියොත් ඔය හැම වචනයක් ගන්න වචනයක් කියනකොට මොකද? වයන්න ශබ්දයක් විතරයි ශබ්දය ඇහිලා නිරුද්ධ වෙනකොටම ඔයගොල්ලන්ට වයන්න කියන ඔය එක ශබ්ද මාත්‍රය ඇහෙනකොටම සිත් බොහෝ ගාණක් හටගෙන නිරුද්ධ වෙලා ඉවරයි. ඡයන්න කියනකොටම සිත් බොහෝ ගානක් හටගෙන නැති වෙලා ඉවරයි. එතකොට වචනය කියන එක වුණාම මේක තමයි වචනය කියන්නේ කියලා ඔයගොල්ලෝ දැනගන්න මට්ටමට එනකොට ඒක නිරුද්ධ වෙලා ඉවරයි. පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය කියලා බෙදන්නේ උතනින් නෙමෙයි. ඒ නිසා අපි එහෙම සබ්දයක් පිළිබඳ විපස්සනා කරනකොට ඒ විදිහට විපස්සනාවදී ඒ මට්ටමට දැන් බලන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඔගොල්ලෝ බලන්න පටන් ගන්න ඕනේ ශබ්දයක් ඇහෙන තැනකදී ඒක ශබ්ද මාත්‍රයක් විතරක් වෙන දේ පිළිබඳව. ඔයගොල්ලන්ට ශබ්දයක් ඇහෙනකොට ඒක ශබ්ද මාත්‍රයක් විතරක් වෙලා ඒ ශබ්දේ නැති වෙන තැනක අපිට ඒ පිළිබඳව සත්වය පුද්ගලය කියන නිමිති උපදිනවා නේ මේ කතා කරන්නේ මිනිස්සෙක්. මේ කතා කරන්නේ මිනිස්සෙක්. මේ කතා කරන්නේ මේ දේ. එළියේ තියෙන මේ දේ කතා කරන්නේ. අපිට අර ශබ්දය සහ අපේ හිතේ උපදින සංකල්පනා එකතු වෙනවා කියන තැන තමයි ඉවත් වෙන්න අවශ්‍ය වෙන්නේ. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ඔය ශබ්දය ඇහෙනවා කියන තැනම තියෙන මොකක්ද? පංච උපාදානස්කන්ධයක් තමයි. ඇයි ඒක එහෙම කියන්නේ? ආශ්‍රෝ උපාදාන හිස් නැත්නම් මේ මනසේ ශබ්දය ඇහෙනවා කියන තැන ආශ්‍රෝ උපාදාන තිබුණේ නැති වුණත් ඊට පස්සේ ආශ්‍රෝ උපාදානයෙන් අරමුණු කරනවා. ඒ නිසා පොදුවේ ගත්තාම ප්‍රත්‍යඥ කෙනෙක් සාමාන්‍යයෙන් අසුරු කරන්නේ මොනවද? පංච උපාදානස්කන්ධෙම තමයි විපාක වුණත් කර්ම වුණත් ඒ අසුරු කරන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධයම තමයි උපාදානස්කන්ධයෙන් මිදී ඉන්නවා කියන එකක් එතනදි වෙන්නේ නැහැ ඒ නිසා පංච උපාදානස්කන්ධය රැස් නොවීමට යනවා කියන එක ওই මට්ටමේදී උපදවන්න පුළුවන් කමක් නැත්තේ එහෙනම් කරන්න ඕනේ මොකද්ද ඔයගොල්ලෝ shabdaya shabdayak හැටියට දකින්න shabdaya පුද්ගලයෙකුගේ දෙයක් හෝ එහෙම දෙයක් හැටියට දකින්න එපා කන ශබ්ද සෝත විඥාන තුල ඉපදිලා ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් ඒක පුද්ගලයෙක් පිළිබඳව හැඳින්වීමක් හෝ එහෙම දෙයක් හැටියට දකින්න එපා. එතකොට අපි හිතින් විනිශ්චය කරලා නිවැරදිද මේක හරිද මේක කොහොමද කියලා මෙනෙහි කරන මෙනෙහි කිරීම තියනවා නම් ඒ පිළිබඳව වෙනම ප්‍රපංච පවත්වන්න එපා. මොකද අපි හිතින් හිතලා දැනගන්න එකේ නෙමෙයි ප්‍රශ්නයක් තියෙන්නේ. දෙයක් හරිද වැරදිද එහෙම නැත්නම් ඒ දෙයද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ කතා කරන එක මේ ඉන්න පුද්ගලයාගේ වීම තමයි ඔයගොල්ලන්ට ප්‍රශ්නේ තියෙන්නේ. ඔය ඇහෙන ශබ්ද රැහැයියෙකුගේ වෙන එක තමයි ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙන්නේ. ඔය ඇහෙන ශබ්දය තව පුද්ගලයෙක් ඇති කරන දෙයක් වීම, ඒ ශබ්දය විඳින මම ඉන්නවා කියන එක ඇසුරු වීම, ඒක තමයි අපිට ගැටලුව තියෙන්නේ. එහෙනම් අපිට පේන්න තියෙන දේ මොකද්ද මේ ශබ්දය ඇහෙන තැන හේතුඵල දාමක් හේතු ටික ඇතිකල්හි හටගන්න දේ හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියලා පොදුවේ ස්කන්ධයන්ගේ හට ගැනීම වැයවීම පේන්න ඕන නිසා ඒ එකින් එකට සද්දේ ගැන සිහි පැවැත්වීමක් අපිට කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ සිද්ධ කරපු දේශනාව